ඉදානන්ද භික්ඛෝ අරඤ්‍යගතෝ රුක්ඛමූලගතෝ ආශුඤ්ඤාගාරගතෝ ඉතිපටිසංසික්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හාඛයෝ විරාගෝ නිබ්බානංති අයං උච්චතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද භික්ඛෝ අරඤ්‍යගතෝ ආරුක්ඛ මූලගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ආ ඉති පටිසංචෙක්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපති නිස්සග්ගෝ තණ්හාක්ඛයෝ නිරෝධෝ නිබ්බානංති අයං උච්චතානන්ද නිරෝධ සංඥාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුව මුල් කරගෙන ආනන්ද ස්වාමින් වහන්සේට පැහැදිලි කරන්ට යෙදුණු ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන විරාග සංඥාව හා නිරෝධ සංඥාව ඉදිරිපත් කෙරෙන පාඩ ඒ ප්‍රකාශ කරන්නට යෙදුනේ මේ පින්වතුන්ට මීට පෙර අනිච්ච සංඥා දුක් අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා කියන සංඥා පහ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට දැන් තිබෙන්නේ 6 වැනි විරාග සංඥාව සහ නිරෝධ සංඥාව. එයින් කියවෙන්නේ භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට සඳහන් කරනවා කතමාචානන්ද විරාග සංඥා, කතමාචානන්ද නිරෝධ සංඥා. ආනන්ද විරාග සංඥාව කියන්නේ කුමක්ද? නිරෝධ සංඥාව කියන්නේ කුමක්ද? ආනන්ද මෙහි මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුවක් <clears throat> වනයකට හෝ ගහක් මුලකට හෝ නැත්නම් විවේක ස්ථානයකට ගිහිල්ලා මේ විදිහට නුවණින් සලකනවා. ඒ කොහොමද? සියලු සංස්කාරයන්ගේ සංසිඳීමෙන්, සියලු උපදීන් දුරු කිරීමෙන්, තණ්හාව ශේ කිරීමෙන් ලැබුවා වූ විරාග නම් වූ නිර්වාණ ධාතුව. එහෙමත් නැත්නම් නිරෝධ නම් වූ නිර්වාණ ධාතුව ශාන්තයි, උසස්, ප්‍රණීතයි කියලා ඔය විදිහට නිවනෙහි සැනසීම, නිවන් සැපය අරමුණු කරමින් ඒ නිවන් සැපේහි තියෙන ශාන්ත භාවය නුවණින් දකිනවා. එතකොට මේ විරාග සංඥා, නිරෝධ සංඥා ආදී සංඥා අත වශයෙන්ම මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලාට තමන් වහන්සේලාගේ අත්දැකීමක් හැටියට ප්‍රත්‍යක්ෂ කළා වූ නිර්වාණ ධාතුවේ සැපය නිදිමින්ම ඇති කරගන්න පුළුවන්. ඒ විරාග සංඥා, නිරෝධ සංඥා. එතකොට මේ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ නොකරපු කල්යාණ පුතග්ජන සිල්වත් ගුණවත් ගිහි පැවිදි ශ්‍රාවකයන් මේක කොහොමද සිහි කරන්නේ? ඉතින් ඒ අයටත් නුවණින් දකින්න පුළුවන් නිවනෙහි සැපය පිළිබඳව තේරුම්ගෙන මේ විරාග සංඥා, නිරෝධ සංඥා යම් ආකාරයකින් පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒ කොහොමද? දැන් බලන්න මේ සසර තියෙන දෝෂය, සසර තියෙන දුක. Taman කොහොමද දකින්නේ? උපත ලැබීම නිසා විඳින්න සිද්ධ වෙන දුක්, ලෙඩවීම නිසා විඳින සිද්ධ වෙන දුක්, ඒ වගේම වයසට යෑම නිසා වෙනත් නොඑක ආකාර කරදර හිරිහැර ආදීටපත් වීම නිසා පහුගිය කාලේ දරුණු විදිහට පැතිරිලා ගිය කොරෝනා වසංගතය තමන් බලාගෙන ඉඳද්දීම සමහර කෙනෙකුට තමන්ගේ ප්‍රියමනාපයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණා. සමහර පවුල්වල දෙන්න තුන් දෙනා මිය පරලෝකියා එක්කෙනෙක් ඉතුරු වෙලා ඉතින් ඔන්න ඔය විදිහට ඊටත් කලින් සුනාමි ව්‍යාසන ආදී පැමිණිච්ච අවස්ථාවලදී පවුලේ එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරු වෙන පවුලේ කිහිප දෙනෙක් මිය පරලෝ ගියා සමහර අයගේ පවුලේ කෙනෙක් හරි මිය පරලෝ ගියා සමහර අයගේ දීපල නැති වුණා ගෙවල් දොරවල් විනාශ වුණා යාන වාහන විනාශ වුණා එතකොට බලන්න උපන්නා වූ සත්‍යයට කොච්චර දුක් දුන්නා සත්‍යිනින සිද්ධ වෙනවද එක ජීවිත කාලයක් තුළ ඊළඟට වයසට යනකොට ඇහැ කන පේන්නේ නැතුව යනකොට සිද්ධ වෙන ජරා දුක් ඊළඟට මරණයටපත් වෙන්න සිද්ධ වෙන දුක් මරණයටපත් වීමේදී විවිධාකාර මරණ මරණ අත්දැකීම් එක එක්කෙනාට ලැබෙන්නේ. ඉතින් මේ හැම අවස්ථාවකදීම මේ සසර තියෙන භයානකකම, කටුකකම, දුක තමයි ප්‍රකට වෙන්නේ. ඉතින් අන්න ඒ දුක විවිධාකාරයෙන් දකින්න. Tamanට තමන්ට විතරක් නෙමේ අනුන්ටත් විවිධාකාරයෙන් පැමිණෙන දුක්ඛම් කටළු දකින්න. මහරෝහලක රෝගීව සිටින අය නගන විලාප හඬ තේරුම් ගන්න. මේ අය මේ දුක් විඳින්නේ මේ සංසාරේ උපත ලැබපු නිසා මේ ජීවිත උපත ලැබපු නිසා මේ අය දුක් විඳින්නේ. සමහර කෙනෙක් පිළිකා ආදී රෝග නිසා කෑමර දෙමින් හඬනවා වැළපෙනවා. සමහර කෙනෙක් අත් කපලා කකුල් කපලා සමහර කෙනෙකුගේ ශරීරයේ වෙනත් කොටස් අහිමි කරලා ඒ නිසා කෑමර දෙනවා විලාප දෙනවා. ඉතින් මේ විලාප හඬ නැගෙන්නේ වෙන දෙයක් නිසා නෙමේ මේ සංසාරයේ මේ ජීවිතේ උපත ලැබපු නිසා. උපතත් එක්ක කොච්චර දුක්ඛ ස්කන්ධයක් Tamanටත් අනුන්ටත් මේ ලෝකෙහි සියලු සත්වයන්ටම උරුම වෙලා තියෙනවාද කියන එක නුවණින් දකින්න. අන්න එහෙමනම් මේ දුකින් නිදහස් ලැබීම කොච්චර සැපකක්ද සැලසිල්ලක්ද කියන එක බලන්න. අන්න ඒ නිසා ඒ විදිහට නුවණින් දකින ශ්‍රාවකයාට Tamanට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකයේහි උපතක් නැත්තම් ඒ උපත නැතිවීම තුලින් සම්පූර්ණයෙන්ම ලෙඩවීම, වයසට යෑම, මරණය, හැඬීම්, වැළපීම්, අප්‍රියයන් සමග එකතු වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, Taman හිතන පතන දේවල් නොලැබීම ආදී මේ සියලුම දුක්ඛ ස්කන්ධයන්ගෙන් මිදෙන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම එහෙම නිදහස් වීම මොනතරම් සැපයක්ද? නැවත නෝපදින තත්වයට හිතපත් කර ගන්නවා නම් කෙනෙක්. මේ නෝපදින තත්වයට පත්වෙච්ච සිත නැත්තම් විරාගී සිත සංස්කාර ධර්මයන්ගේ හේතුඵල නිරෝධයේ නිරෝධයටපත් වුණාම සිත කොච්චර සැනසෙල්ලක්ද මොකද ඒකට හේතුව මේ ජීවිතයේ අවසානයෙන් පස්සේ ඒ චිත්ත පරම්පරාවට ආයි ඉදිරියට යෑමක් නැත්තේ නෑ පහන් දැල්ල නිවුණා වාගේ ඒ චිත්ත පරම්පරාව එතනින් නිවි යනවා දැන් පහනක් දැල් වෙනකොට දිගින් දිගට පහනට තෙල් දානකොට වැටි අලුත් කරනකොට මොකද වෙන්නේ දැල්ල අලුත් වෙමින් මේ පහන දිගින් දිගටම දැල් වෙනවා. ඉතින් කවුරු හරි කල්පනා කරනවා මේ පහන තවදුරටත් දැල් වෙන්න අවශ්‍ය නැහැ. මේ පහන තවදුරටත් දැල්වීම නිරර්ථකයි. තීරුමක් නැහැ, අවශ්‍යතාවක් නැහැ. මේ පහන නිවේ ගියාවේ. එතකොට එයා කල්පනා කරලා තෙල් දාන්නෙත් නැහැ, වැටි අලුත් කරන්නෙත් නැහැ. ආන්නේ වගේ යම් පුරුෂයෙක් නැත්නම් යම් දුෂ්ශ්‍රාවකෙක් භාගතුන් වහන්සේ වදාළ ආකාරයට සසර දුක ගැන තේරුම් අරගෙන එයා සසර දුකෙහි කලකිනවා. එයා කල්පනා කරනවා තවදුරටත් මේ සසර දුක අවශ්‍ය නැහැ මට. තවදුරටත් මේ සසරෙහි රැඳී ඉන්න ඕනේ නැහැ. මේ සසර දුකින් නිදහස් වෙන්න තියෙනවා නම් හොඳයි. ඉතින් එයා උත්සාහවන්ත වෙනවා. එයා කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත වලින් වැළකීලා සිල්වත් වෙනවා. ඒ වගේම හිතේ සංසුන් භාවයේ, සමාධිමත් භාවය ඇති කරගන්නවා. හිතේ නීවරණ ආදී අකුසල ධර්ම දුරු කරගෙන යා හිත ශාන්ත තත්වයටපත් කර ගන්නවා. එතකොට යා යම් කිසි සමත සමාධි මාත්‍රයක් හෝ ලැබුවොත් එයාට තේරෙනවා මේ හිත දියුණු කරන්න පුළුවන්. සමාධිමත් කරන්න පුළුවන්. උපක්ලේශතාවකාලිකව යටපත් කරන්න පුළුවන්. එතකොට తాවකාලිකව යාගේ හිතේ රාගය, ద్వේෂය වෙනත් අකුසල චේතන කෙලෙස මුල් කරගෙන අකුසල විතර්ක හටගන්නේ නැත්නම් එයාට තේරෙනවා తాවකාලිකව හරි රාගයෙන් මිදිච්ච සිත කොච්චර ශාන්තද? తాවකාලිකව හරි ද්වේෂයෙන් මෝහයෙන් මිදිච්ච සිත කොච්චර ශාන්තද? හැබැයි తాවකාලිකව යටපත් කරපු මේ කෙලෙස් ඕනම වෙලාවක නැවත මතුවලා හිත කැළඹීමටපත් කරන්න පුළුවන්. හිතේ තියෙන ශාන්ත භාවය නැති කරන්න පුළුවන්. එහෙමනම් මොකද කරන්න ඕන? සම්පූර්ණයෙන්ම මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක දුරු කරන්න ඕනේ කියලා අර පහන සංඥාවේ කලින් කියාපු විදිහට එයා මේ හිතේ ක්ලේශ ධර්ම දුරු කිරීම සඳහා නුවණින් දකිමින් උත්සාහවන්ත වෙනවා. ඊළඟට යථාභූත ඥානය ඇති කරගෙන මේ හේතුඵල වශයෙන් හටගෙන තියෙන සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකිනවා. මේවා නැවත හට නොගෙන නිවාදාන්නේ කොහොමද කියලා යා හේතුඵල වශයෙන් තේරුම් ගන්නවා. අන්න එහෙම ටිකෙන් ටික අවබෝධයෙන් දකින ශ්‍රාවකයාට තේරෙනවා හේතුන් නිසා හටගන්නා වූ මේ ස්කන්ධ ධාතු ආයතන හේතු හට ගැනීමක් නැත්නම් සම්පූර්ණයෙන්ම අභාවයට යනවා නිවීමට යනවා නැවත හට ගැනීමක් නැතුවම මේ සංස්කාර නිරුද්ධ වෙන්න පුළුවන් නිරුද්ධ කරන්න පුළුවන් කියලා සංස්කාරයන්ගේ සමුදය වගේම නිරෝධයක් දක්නවා. ඒකට පටිච්ච සමුප්පාදයේ පිළිබඳ යම් අවබෝධයක් තියෙන්න ඕන. අන්න එතකොට ඒ ශ්‍රාවකයාට පුළුවන් හේතුන් නිසා සංස්කාරයන්ගේ හට ගැනීම සිද්ධ වෙන ආකාරය දකින සමුදය. ඊළඟට හේතුන්ගේ අභාවයෙන් සංස්කාරයන්ගේ අභාවයෙන් වාය. ඒ වගේම සම්පූර්ණයෙන්ම මේ හේතුඵල කියන්නේ හේතු සකස් වීමක් නැත්තම් සම්පූර්ණයෙන්ම මේ ස්කන්ධ ධාතු ආයතන නිවි යන ආකාරය නිරුද්ධ වෙන ආකාරය දකින්න පුළුවන්. අන්න එතකොට යාට යම් දුරකට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ නිවීම සැබෑවක් සත්‍යයක්. මේක පරමාර්ථ ධර්මයක්. මෙහෙම එකක් තියෙනවා මේ ලෝකේ. හට ගැනීමක් තියෙනවා නම් නිරෝධයකුත් තියෙනවා කියලා අන්න සංස්කාර ධර්මයන්ගේ නිරෝධය තේරුම් ගන්නවා. ඒක අවබෝධයෙන් වෙන දෙයක්. ප්‍රඥාවෙන් වෙන දෙයක්. එහෙම නැතුව නිකම්ම මේ සංස්කාර නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කිව්වට ඒකෙන් කෙනෙකුට නිවන පිළිබඳ හැබෑ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. හේතුඵල ධහමම තේරුම් ගන්න ඕනේ. නිවන පිළිබඳ හැබෑ හැඟීමක් ඇති කරගන්න. අන්න කල්යාණ පුතාඥ ශ්‍රාවකයෙකුට සත්පරිසුද්ධින්ගේ වශයෙන් කියනවා නම් ශීල විසුද්ධියෙහි පිහිටලා චිත්ත විසුද්ධිය ඇති කරගෙන නාම රූප ධර්ම පිළිබඳව නුවණින් වෙන් කරගෙන ditthi විසුද්ධියටත්පත් වෙලා ඊළඟට කාංකා විතරණ විසුද්ධිය තුලින් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයට ආයේ සංස්කාර ධර්ම පිළිබඳ හේතුඵල සම්බන්ධය පිළිබඳව නිසක වෙච්චාම කියන්නේ යාට ශක්තියක් තවදුරටත් නැහැ මේ හේතුඵල සම්බන්ධය ගැන. එයා නිසක ලෙසම ශ්‍රද්ධාවේ පිහිටලා හිතන ශ්‍රතමේ වශයෙන් නුවණින් තේරුම් අරන් තියනවා අහපු දැනීමෙන් නුවණින් තේරුම් අරන් තියනවා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන්නේ කොහොමද සංස්කාර නිසා විඥානය හටගන්නේ කොහොමද විඥානය නිසා නාම රූප හටගන්නේ කොහොමද නාම රූප නිසා සලආයතන හටගන්නේ කොහොමද සලආයතන නිසා ස්පර්ශය හටගන්නේ කොහොමද ස්පර්ශය නිසා විඳීම් ඇති වෙන්නේ කොහොමද විඳීම් නිසා තණ්හාව ඇති වෙන්නේ කොහොමද තණ්හාව නිසා උපාදානය උපාදානය නිසා කර්ම රැස්වීම සංඛ්‍යාත භවයක් භවය නිසා නැවත උපතක් උපත නිසා ජරා මරණක් ඇති වෙන්නේ කොහොමද කියන එක එයා පටිච්ච සමුප්පාදය තුලින් නුවණින් දකිනවා. එතකොට හේතුන් නිසා මේ සියල්ලම මේ විදිහට પરම්පරාවක් හැටියට හට ගන්නවා නම් හේතු නැතිවීමෙන් මේ પરම්පරාව අර පහන් දැල්ල නිවුණා වගේ නැති වී යන බවත් එයා දකිනවා. අවිද්‍යාව නැති වෙනකොට එහෙනම් සංස්කාරات නිරුද්ධ වෙන්න ඕන. සංස්කාර නිරුද්ධ වෙනකොට විඥානයත් නිරුද්ධ වෙන්න ඕන. විඥානය නිරුද්ධ වෙනකොට නාම රූපත් නිරුද්ධ වෙන්න ඕනේ. නාම රූප නිරුද්ධ වෙනකොට සලආයතනත් නිරුද්ධ වෙනවා. සලආයතන නිරුද්ධ වෙනකොට නිසා ඇතිවෙන ස්පර්ශයත් නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට විඳීමුත් නැතුව යනවා. විඳීම නැත්තම් තණ්හාවක් නැහැ. තණ්හාව නැත්තම් උපාදානයක් නැහැ. උපාදානය නැත්තම් භවයක් නැහැ. කර්ම සංඛ්‍යාත, කර්ම චේතනා සංඛ්‍යාත භවයක් නැත්තම් නැවත ප්‍රතිසන්දි වාසයෙන් උපත ලැබීමකුත් නැහැ. උපතක් නැත්තම් ජරා මරණ නැහැ කියලා සියලු සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම, නිරෝධය, සමථය දකිනවා. <clears throat> මෙන්න මේ විදිහට කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාරයන්ගේ සමතේ සංසිඳීම අවබෝධයෙන් දකින ශ්‍රාවකයාට පුළුවන් මේ සියලු උපදි සංඛ්‍යාත කාම උපදී භව උපදී අවිජ්ජෝපදී ආදී මේ ස්කන්ධ සංඛ්‍යාත මේ සියලුම භව පැවැත්ම අතහරින්න හිතෙන් ඒ වගේම තෘෂ්ණාව ප්‍රහාණය කිරීමෙන් සියලු කෙලෙසුන්හි සියලු කෙලෙසුන්ගේ ස්පර්ශයක් නැත්තා විශාන්ත නිර්වාණ ධාතුවටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ මේ తত্ত্বය ඒ ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදය හා එහි Nirodhe තේරුම් ගැනීමෙන් අවබෝධ කර ගැනීමෙන් තමයි වටහා ගන්නෙ. අන්න එතකොට එයාට තේරෙනවා මේ නිර්වාණ ධාතුව විරාග සංඛ්‍යාත නිර්වාණ ධාතුව නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුව කොච්චර ශාන්තියක්ද මේ සියලු දුකින් පංචස්කන්ධ සංඛ්‍යාත සියලු දුකින් නිදහස් වීමෙන් ලැබෙන මේ ශාන්තිය තරම් තවත් උතුම් සපතක් ඇත්තේ නැහැ. ඒ ශාන්තියම පරම සැපයයි කියලා අන්න විරාග සංඥාවේ නිරෝධ සංඥාවේ ඒ ශ්‍රාවකයාගේ හිත පිහිටනවා. මෙන්න මේ විදිහට කල්යාණ පුතග්ජන ශ්‍රාවකයෙකුටත් යම් තරමකින් හෝ තමන්ගේ ඒ ශ්‍රුතමය නැත්නම් අසූ දැනුව පාදක කරගෙන දර්ශනානුවන සම්මර්ෂණ ඥානෙ මේවා තුලින් සංස්කාර පිළිබඳ තමන් ලබා තියෙන අවබෝධයේ පමණට මේ විරාගය නිරෝධය කොච්චර ශාන්තද මේ සංස්කාරයන්ගේ නිවියාමෙන් ලැබෙන ආධ්‍යාත්මික සැනසෙල්ල කොච්චර ශාන්තද නැවත උපදින්න නැත්නම් මේ සංස්කාරයන්ගේ හට ගැනීමක් නැත්නම් ඒ හට ගැනීමක් නොමැති බව කොච්චර සාන්තද කියන ඒ සංඥාව ඇති කර ගන්න පුළුවන්. අන්න ඒ විරාග සංඥාව, නිරෝධ සංඥාව භාවිත බහුලීකృత කිරීමෙන් යම් අවස්ථාවක ඒ ශ්‍රාවකයාට පුළුවන් සැබවින්ම සංස්කාරයන් විනිවිද දකිනකොට මේ සංස්කාරයන්හි හිත පිහිටුවන්නේ නැතුව ඒකාන්තයෙන්ම සදා සැනසීම ඇති නිර්වාණ ධාතුවෙන් හිත පිහිටවන්න. ඉතින් මේ නිර්වාණ ධාතුවේ හිත පිහිටවන්න මේ විරාග සංඥා, නිරෝධ සංඥා පුරුදු පුහුණු කරලා තිබීම ඒකාන්තයෙන්ම මහෝපකාරී වෙනවා. ඒ කියන්නේ දැන් ගිනිගත් යකඩයක් ළඟ ඉන්න කෙනෙක් ඒ යකඩේ ඉඳගෙන තවදුරටත් මේ යකඩේ පිච්චෙනවා පිච්චෙනවා කියලා කෑගෙනුවට වැඩක් නැහැ. සංස්කාර ධර්මයන්ගේ ආදීනව දකින යෝගාවචරය ඒ සංස්කාරයන් උඩ තවදුරටත් හිටියට වැඩක් නැහැ. ඒ සංස්කාර අරමුණු කරගෙන තවදුරටත් එයාට කරන්න දෙයක් නැහැ. එහෙනම් එයා සංස්කාර නිරෝධයක් දකින්න ඕන. සංස්කාර නිරෝධය සැපයක් හැටියට ඒ පැත්තට, يعني සැපයක් හැටියට දකින්න ඒ පැත්තට හිත නැඹුරු කරන්න ඕන. සංස්කාරයෙන් නිදන මේ සංස්කාර ධර්ම තවදුරටත් අරමුණු නොකර සංස්කාර ධර්මයන්ගේ Nirodha අරමුණු කරන තැනකට හිත ගේන්න ඕන. ආන්න එතකොට තමයි ඒ ශ්‍රාවකයේ හිත නිර්වාණ ධාතු හිතන්නේ. කියන්නේ සංස්කාර අරමුණු නොකර සංස්කාර ධර්මයන්ගේ මිදීම අරමුණු කරන තැනකට හිතපත් වෙන්නේ. අන්නේ අවස්ථාවේදී ඒ ශ්‍රාවකයාට විදර්ශනා ඥාන පිළිවෙල මුහුකුරා ගිහිල්ලා ඒ විදර්ශනා ඥාන කෙලවරෙහි පහළ වෙන අනුලෝමාධික අනුලෝම ගෝත්‍ර භූ ඥානයන්ට අනුතරව සෝතාපට්ටි මාර්ග චිත්තය සෝතාපට්ටි ඵල චිත්තය සකදාගාමි මාර්ග චිත්තය සකදාගාමි ඵල චිත්තය අනාගාමි මාර්ග චිත්තය අනාගාමි ඵල චිත්තය අරහත් මාර්ග චිත්තය අරහත් ඵල චිත්තය උපදින්න පුළුවන් අන්න ඒ නිසා ඒ සතර මඟ සතර ඵල පිළිවෙලින් නිර්වාණ ධාතුවටපත් වීමට ඒකාන්තෙම මේ විරාග සංඥා නිරෝධ සංඥා වැඩිම මහෝපකාරී වෙනවා. ඉතින් ඒ නිසා ඔබ අද පටන්ම මේ විරාග සංඥා නිරෝධ සංඥා Tamanට වැටහෙන පමණින් පුරුදු පුහුණු කරන්න ඒ සඳහා මේ විදිහටවත් නිතර සිහි කරන්න නැවත උපතක් නැති නිවන කොච්චර සැපයක්ද නැවත ලෙඩවීමක් නැති නිවන කොච්චර සැපයක්ද නැවත ජරාවක් ව්‍යාධියක් එන මරණයක් නැති නිවන කොපමණ සැපයක්ද නැවත හැඬීම් වැළපීම් ශෝක කිරීම දුක් දුම්නස් නැති නිවන කොපමණ සැපයක්ද නැවත රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාර විඥානයක් හටගන්නේ නැති නිවන කොපමණ සැපයක්ද මේ සියලු දුකෙන් අත මිදුණු බව කොච්චර සැපයක්ද කියලා එහෙමවත් සිහි කරන්න. අන්න එහෙම සිහි කරනකොට සිහි කරනකොට ඔබට තේරෙයි මේ ලෝකයෙන් මිදුණා වූ නැත්තම් මේ ලෝකයෙන් එතර වුණා වූ මේ මාර්ගඵල සංඛ්‍යාත ලෝකෝත්තර සිත් වලට අරමුණු වන නිර්වාණ ධාතුවම ඒකාන්තයෙන්ම ශාන්තයි සතයි කියලා. අන්න ඒ සදා සැනසීම ළඟා කර ගන්නට ඔබටත් මේ විරාග සංඥා, නිරෝධ සංඥා වැඩිීමේ කුසලයේ හේතු වේවා. ඒ වගේම සියලු දේවෘත් මේ පින් අනුමෝදන්ව ඒ විරාග නිරෝධ සංඛ්‍යාත තුන් නිවනටපත් වෙත්වා පින් අනුමෝදන් කරමු. ආකාශත්ථා ච භුම්මාත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථා ච භුම්මාත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං බ්‍රහමට තෙරුවන් සරණයි